අෂ්ටාරි පුත්‍ර මහා සංඝ රත්නයට මම සිරිතින් වද නමස්කාර කරනමාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත පරිමාණ විමානුභාවයෙන් තුරුවන් ඒක චිත්තක්ෂණයක වශයෙන් හෝ নমස්කාර කිරීමෙන් ජනිත වන පුත්‍ර ධර්මයන් විආනුභාව බලයෙන් අපේ මේ අසාධන සිටිනා වූ පින්වතුන් දිනු කරා වූ ඒ උතුම් ප්‍රණීත ධර්මයන්ගේ අනුභව වලින් අදත් අපි මේ සාකච්ඡාව තුළින් ඉදිරිපත් කර ගන්නා වූ දැනගන්න උත්සාහ කරන්නා වූ කරුණු සියල්ලක්ම නිවැරදිව අපි සෑම දිනාටම අවබෝධ වේවා තේරුම් ගන්නට ලැබේවා ඒ වගේම කිසිම කරදරයක් නැතුව නීවරණයන්ගෙන් පීඩා විඳින්න නැතුව ධර්මයේ තීරුම් අරගෙන ධර්මය අසාගෙන මෙනෙහි කරගෙන අපි හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් මේ වෙලාවේදී අපි මේ සාකච්ඡා වාරයක ඉදිරිපත් වෙනවා. අද විශේෂ පාඩමක් ඉදිරිපත් කරගන්නේ නැතුව මම මේ ඉදිරි වෙලා තිබෙන්නා වූ කාලය දැනට තරමක කාලයක් ඉතින් අපි ගෙවි කියන නිසා මේ ඉදිරිපත් කරගන්න කාලය තුල මේ පින්වතුන්ට අහන්න තියෙන ධර්ම ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරගෙන ඒ ප්‍රශ්න උත්තර වැඩසටහනක් හැටියට අද අපේ ධර්ම සාකච්ඡාව ඉස්සරහට ගෙනියමු කියලා මම බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් අපේ පින්වතුන්ට සිහිපත් කරනවා. මේ වැඩසටහන තුළින් අපි හිතන්නේ මෙනෙහි කරන්නේ අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ සූක්ෂමව සියුම්ම දේශනා කර ඇත්තා වූ අභිධර්ම කාණ්ඩයේ එන ධර්ම කොටස් සම්මුතියෙන් බැහැර වී පරමාර්ථ ධර්ම කාණ්ඩ ඔස්සේ ධර්ම විචේ සම්බොජ්ජංගයක් වැඩිවීමක් මේ කරන්නේ. ඒක නිසා අද මේ කරන මේ වෙනදා වගේම අද මේ කරන ධර්ම සාකච්ඡාව තුළින් අපි හිතේ තියාගන්න ඕනේ අපි අහන ප්‍රශ්න ලබා ගන්න උත්තර මේ සම්මුතියෙන් බැහැර වෙච්ච පරමාර්ථ ධර්ම ස්ථානවල පවතින ඒ වාගේම විෂද වෙච්ච නුවණකින් දැන හඳුනාගත යුතු වූ ධර්ම කාණ්ඩයක් කියන බව. ඉතින් ඒක නිසා අපේ පින්වතුන් ඒ කාරණයක් හිතේ තියාගෙන තමයි ප්‍රශ්නයක් ඇසිය යුතු වන්නේ. මම බොහෝ මෛත්‍රියෙන් කරුණාවෙන් ඒ නිසා මේ පින්වතුන්ට මතක් කරනවා මේ ප්‍රශ්න එහෙම ඉදිරිපත් කරගෙන අපි සාකච්ඡාවක් කරමු කියලා. හොඳයි පළමු කොට මෙහෙනම් මේ අපේ පින්වතුන් දැන් මේ තව එකක් මට දැනගන්න ලැබුණා. පහුගිය දවස්වල මේ පින්වතුන් මේ සාකච්ඡාවක් කරලා තියෙනවා කියලා. ඉතින් ඒවා හොඳයි. ඉතින් ඒ වගේ ඉදිරිපත් වෙච්ච කරුණු උනත් කිසි ප්‍රශ්නයක් නැහැ. අහන්න පුළුවන්. මේකට සම්බන්ධ අපි මේ අපි මේ අර පසුගිය කාලේ කතා කරගෙන ආව වීතිවාර සම්බන්ධයෙන්. මේ වීතිවාර කතාව ඉතින් මේ හරි ගැඹිරයි. ඒ ඒ වීති වැඩ කරන තැන්වල සූවිසි ප ဋ ාණයට අනුව වීති ක්‍රියාත්මක කරන තැන්වල සත්‍ය ධර්මයක් වීතියක දාලා ඒක ක්‍රියාත්මක වෙන තැන තමයි ඔය වීති වාරවල කතා කරන්නේ. ඉතින් අපි මේ පින්වතුන්ට බොහෝ මෛත්‍රියෙන් සිහිපත් කරනවා මේ පින්වතුන්ගේ තිබෙනා වූ ධර්ම ප්‍රශ්න ඉදිරිපත් කරන්න එක විශාල පිරිසකට උදව්වක් උපකාරයක් වෙයි. එක්ක ලැබෙන්නා වූ උත්තරය. හොඳයි. මේ පින්වතුන්ට ප්‍රශ්න පිළිබඳව ඉදිරිපත් වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම පොදුවේ ප්‍රශ්නයක් යොමු කරන්න ස්වාමීන් වහන්සේ අපි අවසානයේ කරපු උපනිෂේ ප්‍රශ්නයේදී ඒත් ඒ වගේම ඊට කලිමුත් අපි උදාහරණයක් නම් දස්වා සීලං සමාදේත්වා උපෝසත සම්මන් කත්වා තං ගරුම් කත්වා පච්ච වෙක්කති කියලා තමයි ඒකේ ඒ වීතිය තියෙන ආරම්භන උපනිෂ්ඨයපත්තියේ ස්වාමීන් වහන්සේ එතන පච්ච වෙක්කති කියනකොට ඇත්තට මේක ප්‍රත්‍යවේක්ෂා දැන් අපි ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරනවා කියනකොට කාපු ආහාරයක් ගැන මතක් කරන එකක් නෙවෙයි එතන අර යෝනිසෝ මනසිකාරයක් යෙදිලා කරන ප්‍රතිවේක්ෂාවක් වගේ අදහසක් තමයි මේ ප්‍රතිවේක්ෂා කියන නැත්නම් පච්චවේක්ෂති කියන වචෙන් තේරෙන්නේ වගේ. එතකොට ස්වාමීන් වහන්සේ මෙතනදී සාමාන්‍ය නිකම්ම සීකර ගැනීමත් නැත්නම් ඒ කලින් කරපු දාන දීපු ඒවා සීල සමාද දන් වෙච්ච ඒවා ගැන හිතලා ඒ දේවලුත් එතනම නැති වුණා කියලා විදර්ශනා පැත්තෙන් කරන ප්‍රතිවේක්ෂාවද්ද කියන එක තමයි සාමාන්‍යස ප්‍රශ්නේ උනේ. තිරුවන් සරණයි. ඒ පත්‍යවේක් ප්‍රතිවේක්ෂණය කියන වචනය පාවිච්චි කරනවා ආකාර කීපයකට සූත්‍ර දේශනාවලත් එහෙමයි. මෙතන පාවිච්චි කරන විදිහ අපි තේරුම් ගන්න එක හොඳ එකක් තමයි ප්‍රතිවේක්ෂා කරන කෙනෙකුට සතිපට්ඨාන සූත්‍රයට අනුවත් ඊළඟට ආහාර පත්‍යවේක්ෂණයට අනුවත් තමන් කරන්නා වූ වැඩේ නුවණින් යුක්තව ඇත්තටම අවංකවම මෙන්න මේ කාරණේටයි මේ දේ කරන්නේ කියලා මෙනෙහි කිරීමක් නුවණ යෙදීමක් නුවණ යොදා හිතා බැලීමක් කරන එක තමයි ඔය ප්‍රතිවේක්ෂණේ ක්‍රියාවේ තියෙන්නේ. ඒ වගේම තමයි ඔය විදර්ශනා පැත්තට සතිපට්ඨානයේ අනුව ප්‍රතිවේක්ෂා කරන එකක් තිබෙනවා. ඒක මේ අජ්ජත් බහිද්ද කියන තැන තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් බහිද්ද ආනාපාන සතියක් ගත්තම ආනාපාන සතියේ තමන්ගේ නාසයට දැනෙන්නා වූ ඒ අත්විදීම හුස්ම රැල්ල ප්‍රතිවේක්ෂා කරලා සිතින් නුවණින් හිතා බලලා කරගන්න අවශ්‍ය නැහැ. ඒක අත්විදීමක් හැටියට තිබෙනවා. නමුත් ඒ අනුසාරයෙන් වෙනත් දෙයක් හිතා බැලීම ප්‍රතිවේක්ෂා කොට පෙර යන පහිද්ද ආනාපාන සතිය කියලා කියන්නේ වෙනත් කෙනෙකුගේ ආස්වාස ප්‍රස්වාස ගැන හිතා බැලීම ඇට තමයි ඔය කාරණේ කියන්නේ. එතකොට මෙතන තියෙන දෙයක් අනිත් එකට ගලපා බැලීම මේ වගේ තමයි අනිද්දී සිද්ධ වෙන්නේ කියන එක තමයි ප්‍රතිවේක්ෂණය එතන සිද්ධ වෙන්නේ. අනිත් ප්‍රතිවේක්ෂණය මෙතන මෙතන කියන්නේ දානං දත්වා සීලං සමාධිත්වා උපෝසත කම්මං කත්වා කියනකොට මේකේ තිබෙනවා මේ పూర్ව పూర్ව ක්‍රියා තියෙනවා పూర్ව ක්‍රියා කියලා කියන්නේ දත්වා සමාධිත්වා ඒ වගේ කරන්නේ කරලා ඉවර වෙලා දානං දත්වා දානය දීලා අවසන් වෙලා ඒ අවසන් වුණාට පස්සේ ඒ ක්‍රියාව පිළිබඳව දැන් අතීතයට ගියා වූ දේ Taman ළඟ නැහැ. ඒ නැති දේ පිළිබඳව නැවත අරමුණු අතීත ආරම්මණයක් හැටියට මෙනෙහි කරන තැන තමයි මේ කියන්නේ. ඒ එතකොට සිද්ධ වෙන්නා වූ දේ තමයි ඔය ඉස්සල්ලා කියාපු මේ ප්‍රීති වාර පිළිබඳව කියනකොට කියවෙන්නේ තමන් ගව නැහැ. නමුත් මෙනෙහි කරන මෙනෙහි කරන වෙලාවේදී ඇතිවෙනා වූ ආරම්මණයයි ඒ ආරම්මණය අතීත දානමය පින්කමයි ඒක හිතනකොට සිද්ධ වෙන්නා වූ දේ තමයි නාම රූප ධර්මයන්ගේ හට ගැනීම. මේක වැටහිට ඇති කියලා විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි දානයක් දීපු දෙයක් ගැන අපි සීල් රැකපු දේ හරි නැත්නම් උපෝසත සීලයක් සමාදන් වෙච්ච එකක් ගැන නැවත වාරයක් සිහි කිරීමක් වගේ දෙයක් කියන්නේ ඒක කුසල වශයෙන් සිහි කරනවා කියලා තමයි හිතන්නේ ඒක ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක ඒක ගරු කරලා ඒකට ගෞරවයෙන් නැවත සිහි කිරීමක් කරනකොට මේ අවස්ථාවේදී ඒ කලින් කරපු කුසලය උපනිෂ්ඨ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේලා දැනුත් කුසලයක් කුසල සිත් පහළ වීමක් කියන එක තමයි තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ වැරද්දක් තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්න කියලා. ඒක හරි. ඒක හරි මේ ආරම්භ උතන තියෙන උපනිෂ්ඨයේ ආරම්භන ප්‍රත්‍යත් තිබෙනවා. දැන් අපි ඉස්සරහාදී මේ අපි ඉස්සරහාදී යම් දවසක මේ වැඩසටහනේ කෙලවරට ගිහිල්ලා අපි තව වෙන මේ වැඩසටහනක් කරනවා මේ ඒකට කියනවා මේ එක කාරණයක් සිද්ධ වීමේදී පත්‍ය කී ධර්ම කීපයක් එකට වැඩ කරන විදිය. එතකොට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ උපනිශ්‍රේ ප්‍රත්‍යයක් තිබෙනවා, ආරම්මන ප්‍රත්‍යයක් තිබෙනවා. සමහර තැන්වලදී හේතු ප්‍රත්‍යයක් තිබෙනවා. සමහර තැන්වලදී පුරේජාතපත්තිය තිබෙනවා. ඇත්තටම මෙනෙහි කිරීමක් සිද්ධ කරන්නේ. ඔය කාරණය තමයි ඔය කාරණයම සූත්‍ර දේශනාවල සඳහන් කරනවා අනුමෝදනාවයි කියලා. සූත්‍ර දේශනාවේ අනුමෝදන අනුමෝදන් වෙනවා සතුටු වෙනවා කියන එක තමයි කරපු දෙයට අනුව අනුමෝදන් වෙනවා සතුටු වෙනවා. එතනදී ආරම්මණය අතීතයට ගිහිල්ලා දැන් මෙතනදී සෝමනස්ස සහගත කුසල සිත් පහළ කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඕකේදී මේ මෙහෙම එකකුත් තියෙනවා. අනුමෝදනාව කියන තැන ගොඩාක් සෝමනස්ස සහගත පැත්තට තමයි යන්නේ. හැබැයි ඒකේදී ලෝභ සහගත වෙන්න පුළුවන්. හේතුව යම්කිසි කෙනෙක් දානයක් දුන්නන් පස්සේ ඔකේ ලෝභයෙන් ඇලෙනවා. කුසලයේම කියලා කියන්න බෑ. තමන් සමහර වෙලාවට ධාර්ණේ දුන්නන් පස්සේ මම මේ විදිහට දෙයක් කරා නේද අපරාධ කියලා එහෙම කලකිරින්නත් පුළුවන් අර අර අර සිටුවරේක් හිටියානේ කොසෝ රජුරුවන්ගේ රාජධානී ඒ රජතුමාට දරුවෝ හිටියේ නැහැ පුත්තු හිටියේ නැහැ කවුරුවත් හිටියේ නැහැ බොහොම විශාල ධනයක් තිබුණා ඒ වුණාට එතුමා කෑම කෑවේ නැහැ බිව්වේ නැහැ හරියට හැම්දෙන්නේ පැලඳෙන්නේ හේතුව පසේ බුදුරජාණන් උපරිට්ඨ කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමකට හාමිනේට කියලා දානයක් දෙව්වලා ඊට පස්සේ ඒක පිළිබඳව අසන්තෝෂය ඇති කරගත්තා. ඒකේ විපාකය තමයි සතුට වෙන්න බැරි වුණා. ඒක නිසා අනුමෝදනාව කියන එක සම්පූර්ණ සසගතයි. හැබැයි පටිගය පහළ වෙන්න පුළුවන්. ඒ කරපු දේ පිළිබඳව. තව එකක් ඕකට එක්කාසු කරගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ මෙතන කියන්නේ දානන් දත්තා, සීල සමාදිත්වා, උපෝසත කම්මං කත්වා කියන තැන කුසලාරම්මණයක හැසිරීමක් කරන්නේ. අපි එදිනදා කරන්නා අපේ හිත මෙහෙයවන්නේ නැතුව ඉස්සරහදී ඉස්සර කාලේදී අපි කරපු දේවල් පිළිබඳව හිතා බලන කොටත් අසන්තෝෂය අකුසල එහෙම ඇති වෙනවා. ඒවත් මේකට ගැනෙනවා. ඒක නිසා මේ පෙර සිද්ධ කරපු දේවල් මෙනෙහි කිරීම හිතා බැලීම ඒ හිතා බලන අවස්ථාවේදී අපේ හිතේ නාම ධර්මයන්ගේ නැවත ඒවා හිතා ඒවා අරමුණු කරගෙන ක්‍රියාත්මක වීම තමයි මේක ඉදිරිපත් කරන්නේ ඒක නිසා ඒ චින්තනය වරදක් නෑ ස්වාමීන් වහන්සේ හොඳයි කල්යාණ මිත්‍රනේ අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න පෙරවස් ගන්නයි ස්වාමීන් වහන්සේ මම නැවත ප්‍රශ්නයක් අහන්න ආයෙත් ඇස්සේ නැත්නම් දැන් දෙවෙනි වීතිය කියන්නේ පුබ්බේ සුචින්නානි ගරුම් කත්තා පච්ච වෙක්කති කියලා එතනමුත් ආරාම උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන බව. ස්වාමීන් වහන්සේ දැන් එතන සමහර විට ඒතනත් දාන දාන සීලාදී පින්කම් කියන එක වගේ සඳහන් වෙනවා. ඊට අමතරව දැන් කෙනෙකුට යම් කිසි උදව්වක් කරා නම් එහෙම නැත්නම් කරුණාව මෛත්‍රියෙන් යම් දෙයක් කරා නම් ඒ වගේම පුදු පූජාවක් පින්කම් කියලා කියනවා මෙතන. ඒ වගේ දෙයක් කුණත් වෙනවා. දැන් කලින් කිව්වේ දානන්දත්වා දානේ සීලය ගැන තමයි මුලින් කිව්වේ. දැන් මෙතන සුචින්නානි කියවම කරන ඕනෑම කුසල කර්මයක් කියන අර්ථයෙන් ස්වාමීන් වහන්සේ මෙතන ගන්නේ මොනවද ඒවට අයිති වෙන දේවල් කියලා චුට්ටක් විස්තර කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. සුචිනානි කර්ම වලට ගන්නේ ඕන එකක් ගන්න පුළුවන් පිරිසිදුයි කියලා කරන්නව දෙමව්පියන්ට උපස්ථාන කිරීම සංඝයාට වන්දනාමාන කිරීම ඊළඟට දැන් මේ අර විශේෂිතම කාරණයක් හැටියට සලකලා ගන්නවා සීල සමාදානය උපෝසත කර්මය ඒකට පංචශීලයේ වෙන්න පුළුවන් උපෝසතේ නම් අනිවාර්යයෙන් වට සීල් සමාදන් වීම දානයේදීම ඒ ඇරුණාන් පස්සේ වත්පිළිවෙත් කිරීම වශයෙන් අතපතු ගෑම් වශයෙන් ඒ වගේම තවත් විශේෂිත අපි හිතමු දියේ ගිල්ලා මැරෙන්න යන කෙනෙක් ගොඩ ගැනීම වශයෙන් ඒ වාගේ දේවල් කරුණාව මුල් වෙලා අනිත් එක අපි හිතමු මේ භාවනා කිරීමද හැම එකක්ම එකට දාන්න පුළුවන් අර ඉස්සරහට ගියන් පස්සේ තියෙනවා අර මේ මහග්ගත සිත් කතා කරන තැන වෙනම වෙනම විදියක් තියෙනවා. හැබැයි මේ කියන තැන ඕන දෙයක් දාන්න පුළුවන්. ඕන දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා මේ පුබ්බේ සුචින්නානි කියන තැනට ඒක සම්බන්ධ කරන්න පුළුවන් මාතෘකාව. මේ සංසය කියන මේ ධර්ම සාකච්ඡා ඒ වගේ කුසලාතයේ දෙන ඕනම දෙයක් සිහි කරලා ඒ ගැන ප්‍රතිවේක්ෂා කරනකොට ඒ වගේ මේ කුසල ධර්මයක් ඇති වෙනවා කියන එක වගේ හිතන සංඥාත් අර අනිත් එක අපි වන්දනා වන්දනා ගමන් යනවා වන්දනා ගමන් ගියයින් පස්සේ එහෙමනේ වන්දනා ගමන් ගිහිල්ලා ඇවිල්ලා ඉතින් අපි ඒව ගැන හිතනවා මෙනෙහි කරනවා ඊළඟට ඔය මේ අනිත් අයට කියනවා ඒවා අපි හොඳට මෙනෙහි කර කර කියනවා ඒවත් ඒකට අන්තර්ගත වෙනවා. කියන්නේ ඉස්සරලා කරන ලද මොන හරි දෙයක් පුබ්බේ සුචින්නානි යම්කිසි දෙයක් මෙනෙහි කරනකොට ඒ ජවන ගත වෙන තැන සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි කියන්නේ. ඒක නිසා වෙනසක් වෙන්න පුළුවන්. මේ මේ ධර්ම සාකච්ඡාවත් ඒකාන්තයෙන්ම අන්තර්ගත කරන්න පුළුවන්. එහෙමයි සමනස. එතකොට දැන් අපි <coughs> යම් කිසි වෙලාවක දැන් අ දැන් මම හිතන ස්වාමීන් වහන්සේගේ දැන් ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහන් වලදී උගක් අපිට මතුවෙච්ච දෙයක් තමයි අවසානයේදී දවස අවසානයේදී ස්වාමීන් වහන්සේ අපිට ලව්ව සත්‍යය නැත්නම් අපේ ප්‍රතිවේක්ෂාවක් කරනවා මේ දවස් තුල ඇතිවෙච්ච නාම රූප ධර්මයන් ඒ එතකොට ඒ ඒ අපි මේ කරන ලද සියලුම කුසල් ක්‍රීමේදී හටගන්නා වූ නාම රූප ධර්මයන් එතනම බිඳිලා යනවා කියන්නේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය අපි එතනදී ප්‍රතිවේක්ෂා කිරීමක් වගේ කරනවා සම්මාස. එතකොට ඒ වගේ දෙයක් කරන එක අපි සාමාන්‍යයෙන් සලකනවා කුසලයක්. ඒක හැබැයි වට්ටගාමී නොවන කුසලයක් හැටියට වගේ සලකනවා. දැන් ඒ වගේ කුසල් ගැනත් මේ වීතිවල කියවෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ විදර්ශනා කුසලය ගැන වෙනම කියනවා නම් නැත්නම් ඒකත් කුසල කියලා විතරක් සැලකනවා ස්වාමීන් වහන්සේ. ඒ ඒවා ගණන් ගන්නෙත් මහත්ය කුසල කුසල හැටියටයි. දැන් දැන් අපි ඔය එදිනෙදා කරපු දේවල් තුල ඇතිවෙච්ච පහළ වෙච්ච නාම රූප ධර්මයන් චිත්තචෛතසික ධර්මයන්ගේ අස්ථාවරත්වයේ බිඳී යෑම තමයි අතීතයේ කරන ලද දේවල් අපි මෙනෙහි කරන්නේ. ඒක ඇත්ත වශයෙන්ම කරපු කියපු දේවල් සිහියෙන් හෝ අවසිහියෙන්. ඊළඟට කතා කිරීම වශයෙන් හෝ නිස්සද්ද වීම වශයෙන් හෝ කායික ක්‍රියා වශයෙන් හෝ ඒ සියල්ලක්ම එකතු කරනවා වගේම අපි හිතමු මේ භාවනා කරන සාමයේදී අපි ධානාගත වුණා නම් බණ ඇහුවා නම් විදර්ශනා කරා නම් ඒ ඔක්කොම ඔක්කොමත් එක සාමූහික දාලා තමයි අර විදිහට මෙනෙහි කරන්නේ. ඒක ඇත්ත වශයෙන්ම විශේෂිත නොඇලෙන නොබැඳෙන මානසිකාර ධර්ම ක්‍රමයක්. ඒක ඒ විදිහට මේ ඇත්ත වශයෙන් මෙනෙහි කරන්නේ මේ විදර්ශනා ඒකත් ප්‍රතිවේක්ෂා කිරීමක් මෙනෙහි කිරීමක් ඒ වගේම අනිත්‍ය අනිත්ව දේවල් වගේ නෙවෙයි මේක ඇවිල්ලා විදර්ශනා හිතක් දාලා මෙනෙහි කිරීමක්. ඒක නිසා නැවත කුසල් මේකෙන් පහළ වෙනවා. සුබ්බේ අර සුචින්නානි ගරුංකත්වා කියන එක ඒකෙදි මෙහෙම එකක් තියෙනවා මේ අපේ හිත් වලට දැනෙනවා හිතරට දැනෙනවා අපි කරපු කියපු දේවල් තුළ මහා ලොකුවට විශාලයට දැනෙන දේවල් තියෙනවා. අපි පෙර කරපු දේවල් ගොඩක් තියෙනවා. ඒ පෙර කරපු දේවල් ගොඩේ සමහර දේවල් තිබෙනවා සමහර කතා තිබෙනවා හරි විශේෂයි. හිතට ඒවා ලොකුවට ලොකුවට දැනෙනවා. හිතට ඒවා නිකන් හයිලයිට් වෙලා දැනෙනවා. ආන්න ඒව තමයි ඔය මේ ගරුංකක්කා මේ පච්චවෙක්කති කියන තැන කියන්නේ. සමහර දේවල් තිබෙනවා අපේ සාමාන්‍යයෙන් කරපු දේවල් පුබ්බේ සුචින්නානි ගරුංකක්කා කියනකොට සාමාන්‍යයෙන් අපි හිතමු ඒක දානයක් නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙනෙහි කිරීමක් වෙන්න පුළුවන්. කෙනෙකුට කරපු උදව්වක් වෙන්න පුළුවන්. සතෙක් බේරගත් එකක් වෙන්න පුළුවන්. ඒවා හිතේ හරියට මේ කැප්චර් වෙලා තිබෙනවා. ඒ වගේ දේවල් උනත් මේකට අන්තර්ගත වෙනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට ඔය කුසල් ස්වාමීන් වහන්සේ විදර්ශනා කළොත් විතරයි නේද අපිට නිවනට මේ උපකාර කරගන්න පුළුවන්? කුසල් හිත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සෑම දෙම විදර්ශනා කිරීම තමයි උගන්වන්නේ. දානමය පින්කමක් සිද්ධ කළාම විදර්ශනා කරන්ට ඉගෙන ගන්නවා නම් ඒ දානමය පින්කම ආරම්මන ප්‍රත්‍ය වශයෙන් දානයේ තිබෙන හැඩ කුරුකම ඊළඟට දානයේ තිබෙනා වූ විපාක වාරය ඒව මෙනෙහි කරලා අපිට විදර්ශනා උපදවන්න පුළුවන්. ඒ විදර්ශනාව තමයි නිවනට හේතුභූතවන්නේ. ඒක නිසා ඔය විදර්ශනාවෙන් දානෙන්ද අනිත් කරන දේවල් හැම එකකින්ම විදර්ශනා කිරීම මහෝපකාරී. ඒක නිසා නිවනට යන්න ඕනන්නේ විදර්ශනාවෙන් තමයි. හොඳයි තුන් පින් සිදුවේවා. ස්වාමීන් වහන්සේ තව එකක් මේ මේ සසර పూర్ව කෙලවර ගැන ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන එක පුළුවන් නම් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. තේරුවන් සන්නේ. සංසාරයේ పూర్ව කෙලවරය. මේ මේ සංසාරයේ పూర్ව කෙලවර කියන එක මේ සාමාන්‍ය කෙනෙකුට පුජ්‍යලත් පුජ්‍යලත්වයේ දාලා එහෙම ලේසියෙන් තේරුම් ගන්නට බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අතීතයට සම්බන්ධ කළ පෙළ කෙරවර දැන ගැනීම දුෂ්කරයි කියලා දේශනා කළ තියෙන තැනක් තියෙනවා. ඒ තමයි මේ අනමතග්ග සංයුත්තය. අනමතග්ග සංයුත්තේ කියන්නේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. ඒ කියන්නේ තණ්හාවෙන් බැඳි බැඳී ගියා වූ අවිද්‍යාවෙන් වැසී ගියා වූ සත්වයන්ගේ ඒ සංසාරේ කෙලවර දකින්න බෑ. මේකේ තියෙනවා මෙහෙම එකක්. ඒ සත්‍යයක් හැටියට සම්මුතියේ කතා කරන කෙනා තුළ පරමාර්ථ ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියයි. කියන එක පෙර කෙලවරක් එහෙම දක්වන්න පුළුවන් කමක් නැහැ. තව එකක් තමයි හොඳට මෙනෙහි කරන්ද හිතන්ද එතන ධර්ම කරුණු දෙකක් තිබෙනවා අවිද්‍යා නීවරණය තණ්හා සංයෝජනය කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන තිබෙන්නේ හේතු ඵල හේතු ඵල හේතු ඵල ධර්මය. සත්පුද්ගලයා හැටියට නෙමෙයි සත්වෝ කියලා මේ කතා කරන්නේ සම්මුති සත්‍යයෙන් සාමානයි. දැන් මේ හේතුව අවිද්‍යාවද ඉස්සෙල්ලා පහළ වුණේ තණ්හාවද ඉස්සෙල්ලා පහළ වුණේ පස්සේද ඉස්සෙල්ලා පහළ වුණේ වේදනාවද ඉස්සෙල්ලා පහළ වුණේ ওই විදිහට බලන්න ගියොත් එහෙම මේකේ කෙලවරක් එද ওই ටිකනේ ඔය සත්‍යයක් හැටියට බාර අරන් තියෙන්නේ මේකේ කෙලවරක් එහෙම දකින්න පුළුවන් කමක් නැහැ අනිත් කාරණේ තමයි මේක සාමාන්‍ය කෙනෙකුට මිනිස්සෙකුට මිනිස්යෝගේ විශේෂ පතේට ගෝචරේ වන්නා වූ දෙයක් නොවේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ ගැන හිතන්නේ නැතුව මේ තියෙන කොට්ටාසයෙන් ගැලවිලා යන්න ගැලවිලා යන්න උත්සාහ කරන්න කියලා අනුශාසනා කරනවා. එක තැනක මම ඉංග්‍රීසි භාෂාවෙන් කරපු සාකච්ඡාවක මෙන්න මේව අහලා තියෙනවා. ඒ තමයි සියලු සත්‍යයන්ගේ හේතුඵල ධර්මයන්ගේ පැවතීම නතර වෙන්නේ නිර්වාණය. අසංකත ධාතුවේ. නිර්වාණය තමයි සත්‍යයන්ගේ කෙරවර, නිර්වාණය තමයි සත්‍යයන්ගේ නිමාව, නිර්වාණය තමයි හේතුඵල ධර්මයන්ගේ නිමාව. එතකොට එතනින් නිමා වෙනවා නම් ඊට පස්සේ ඒ නිමා වෙන තැන ඒ අය නැවත තාරකයක් දාගන්නවා. මෙතනින් නිමා වී යනවා නම් එහෙනම් පටාගෙන තියෙන්නේ මෙතනින් කියලා. ඉතින් මේ දෘෂ්ටිගත වෙන තාලේ දෘෂ්ටි හැදෙන තාලේ ඔය වගේ নানা ප්‍රකාර දෘෂ්ටි වලට පත් වෙන නිසා බුදුරජාන් වහන්සේ ඔයකට මේ සත්‍යයන්ගේ හිත්වලට විශේෂ ගෝචරය නැති නිසා එතන හිතන් දෙපා කියලා තියෙනවා. ඒක දුෂ්කරයි කියලා මේ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න. පුබ්බා කෝටිනේ පඤ්ඤායති. ඒකේ කෙලවරක් දකින්න අමාරුයි. අනිත් එක මේ තණ්හාවෙන් බැඳෙනවා. අපි හිතමු තණ්හාවෙන් බැඳෙනවයි කියලා. තණ්හාවෙන් බැඳෙන්න නම් කවදාකවත්ම තණ්හාව කියන එක බැඳීම කියන ක්‍රියාව සිද්ධ කරන්නේ නැහැ. අවිද්‍යාව නැත්නම් එතකොට අවිද්‍යාව නිසා අවිද්‍යාවේ පූර්ණ බලවේගයක් පූර්ණ සහයෝගයක් පූර්ණ උපකාරයක් තියෙනවා තණ්හාවට බැඳෙන්න ඇලෙන්න ගිලෙන්න එතකොට තණ්හාවට ඇලෙන්න බෑ අවිද්‍යාව නැතුව අවිද්‍යාවට හුදෙක්ම අවිද්‍යාවෙන් වසනවයි කියලා එහෙම වෙන එකක් නැතුව අවිද්‍යාවෙන්ම නිකන් වහනවයි කියලා එහෙම දෙයක් කරන්නත් බෑ. එතකොට මේ දෙක ඇලෙන්න දෙයක්, බැටගහන්න දෙයක් තිබෙනවා, ගැටගහන්න උදව් කරන දෙයක් තිබෙනවා. මේ දෙන්නගේ සංසාරයට බැඳෙන ගතිය, ඇලෙන ගතිය මේ දෙන්න එකිනෙකට ඉන්ටරැක්ට් වෙලා තියෙන්නේ. ඉන්ටර් කනෙක්ට් වෙලා ඉන්ටරැක්ට් වෙලා දෙන්න දෙකට බැඳිලා තිබෙන්නේ. මේ වගේ ධර්ම වල කොයි එකද ඉස්සෙල්ලා ආවේ කියලා එහෙම මේ කියන්න බෑ. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මිනිස්සුන්ට සත්‍ය නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට කියලා දෙන හේතුඵල ධර්ම විග්‍රහ කරන පාඩමේ පාඩමේ පටිච්ච සමුප්පාදයේ උන්වහන්සේ කියලා දෙනවා අවිද්‍යාවෙන් ආරම්භ වෙනවා කියලා. හැබැයි අවිද්‍යාවෙන් ආරම්භ වෙනවා කියලා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කිව්වට අවිද්‍යාවත් හේතුවකින් තොරව හටගන්නේ නැහැ හුදෙක් තනි තනි කරම. අවිද්‍යාවටත් හේතුව තියෙනවා. දැන් යම් කිසි විදියකින් කෙනෙක් කිව්වොත් එහෙම තණ්හාව නම් අවිද්‍යාවෙන් උපකාර ලබනවා කියලා එතකොට මේ අවිද්‍යාව කියන එක එහෙනම් වෙන හේතුවක ඵලයක් නැති මේ අවිද්‍යාව තමයි හේතු ක්‍රියාත්මකයක උපකාරයක් ලබන්නේ නැත්තේ කියන දෘෂ්ටියකට යනවා. ඒක නිසා ඒ අවිද්‍යාවත් හේතුවක ඵලයක්, සංහාවත් හේතුවක ඵලයක්, අවිද්‍යාවයි තණ්හාවයි දෙක මීට ඉස්සෙල්ලා ඇති වෙච්ච අවිද්‍යා තණ්හාදී ධර්මයන්ගේ හේතුක ඵල ඒ වගේම තමයි මේ ක්‍රියාත්මක වෙන වෙලාවේ සහජාත වශයෙන් උණුන්ට හේතු ධර්ම සහ ඵල ධර්ම. ඒක නිසා මේක සප්ත සංඛ්‍යාවෙන් අරගෙන නිර්ණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා කෙලවරක් දකින්න බෑ කියලා දේශනා කරන්නේ ඒ නිසා. හොඳයි සාරංශ ගොඩක් පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා සඳහන් කරා විදර්ශනා කරන්න ඕනේ කියලා අපි කරන මේ කුසල ධර්මයන් මේ ඒක ඒ ප්‍රතිවේක්ෂා කරනකොට දැන් මමත් මම ඒක හරිම ක්‍රමේ විදර්ශනා කරන්න මම මම මේ පින කරා කියලා ඒ පින අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවද නැත්නම් කරන මමත් ඒක කොහොමද අපි හිතන්නේ කියලා කියලා දෙන ශාවිනාස එතන හිතන්නේ කොහොමද කියලා මේ ඒකේ දැන් මේ මේ කියන හාරණේ තිබෙනවා දානං දත්වා සීලං සමාදෙයිත්වා උපෝසත කම්මං කත්වා කියනා වූ ආදි වශයෙන් තමයි මේක තියෙන්නේ. මේකේ තිබෙනවා මේ දානං දත්වා කියන තැන දානයේ નિયම ස්වરૂපේ තිබෙන්නේ පෙර සිද්ධ වුණා වූ අලෝභී සහගත චේතනා සමුදායයි. අලෝභී චේතනාවල් ඒ චිත්තචෛසික ධර්ම සමුදාය ඊළඟට ඒ අපි හිතමු ඊයේ දානමය පින්කමක් සිද්ධ කළා. දානමය පින්කම සිද්ධ කරනකොට සිද්ධ කළ ඉවරනම අපි අද ඒක මෙනෙහි කරනකොට අපිට අරමුණ තිබෙනවා ඒ පින්කමේ ගොඩක්. ඒ ගොඩ තමයි පාවිච්චි කරන වස්තු. පින්කෝප, දාන වස්තු, කනබොන දේවල් ඊළඟට සැරසිලි. ඊළඟට ආපු ගේපු මිනිස්සු කරපු ක්‍රියාව සංග්‍රහ වික්ෂුන් වහන්සේලා තමන් කරපු ක්‍රියාවක් ඒ ටික ඔක්කොම පින්තූරගත වෙනවා ඊළඟට තමන්ගේ හිතේ පහළ වෙච්ච නාම ධර්ම තමන්ගේ කය ක්‍රියාත්මක වෙච්ච කායික ක්‍රියා ඔය ඔක්කොම ටික තමයි මේ දානේ අපිට මතක් වෙන්නේ හැබැයි නියම විදිහටම දාණය සිද්ධ වෙන්නේ හිතේ හැබැයි මේ කියන්නේ හිත විතරක් නෙවෙයි. ඒ හිතට අරමුණු වෙච්ච සංකල්පණයම තමයි කියන්නේ. එතකොට එහෙම පෙර කරපු ඒ ක්‍රියාවේ තමන්ගේ කායික ක්‍රියා, තමන්ගේ මානසික ක්‍රියා, වාචසික ක්‍රියා සම්බන්ධ අරමුණු සියල්ලම පිළිබඳව මෙනෙහි කිරීම සියල්ලම පිළිබඳව අනිත්‍ය මෙනෙහි කිරීම සියල්ලම පිළිබඳව දුක මෙනෙහි කිරීම, ඒ වගේ තිබෙන කඩාවැටීම මෙනෙහි කිරීම තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒ විදර්ශනාවට ඒ විදර්ශනාවට තවත් බොහෝ උපකාර වන්නා වූ සියුම් වූ ධර්මනිකාරයක් තමයි මේ කියන්නේ අර උපනිශ්‍රේ පත්‍ය ධර්මය. නිශ්‍රේ පත්‍ය, උපනිශ්‍රේ පත්‍ය, පුරේජාත පත්‍ය, ආරම්භන පත්‍ය ආදී වශයෙන් කියන්නේ මේ සිද්ධ කර මේ දේ සිද්ධ කරුට වෙන දේ. මේකත් ඇවිල්ලා අමුතුම විදිහේ මහ විශාල ගැඹිර වූ විදර්ශනාවක්. විදර්ශනා භාවනාවක් හැටියට ඒ වගේ තිබෙන අස්ථීරත්වය වෙනේ කරන්නේ අර විදිහට. ඒක නිසා තමන් අර අමුතුවෙන්ම තමන් කියලා ආය මේ ඊයේ දාන දීපු මම අනිත්‍යයි කියලා එහෙම හිතන්න අමුතුවෙන් ඕනේ නැහැ. ඊයේ දාන දීපු මම කියලා කියන්නේ නාම රූප ධර්ම සමුදායක්. එච්චරයි. තේරුවා හොඳයි ස්වාමීන් වහන්සේ තේරුවා සරණයි හොඳටම තේරුණා. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නට අදාළව තමයි ජයන්ත මහත්තයාගේ ප්‍රශ්නට අදාළව අපි අර දැන් මේ මෙනෙහි කරනකොට දැන් දැන් ඊයේ දර්ශකාචාර්යය තුනම එකක් තමයි සක්කාය දිට්ඨිය කියන්නේ දිට්ඨිගත විප්‍රයුක්ත ශික්ෂා සම්ප්‍රයුක්ත ශික්ෂා කියලා දෙකක් හැදෙනවන අකුසල් වලදී. එතකොට මේ දිට්ඨිය කියන එකට සක්කාය දිට්ඨිය අයිති වෙනවාද කියන ඒතන දිට්ටි කියද්දි ඒක සාමාන්‍යයෙන් අර මෙනෙහි කරනකොට අපි මේ හැමතිස්සෙම සක්කාය දිට්ඨිය තියෙනවා කියන කෙනෙක් වුණත් දැන් අපි හිතන්නේ ධර්මයක් අහලා යම් කිසි දෙයක් තේරුම් ගත්ත කෙනෙක් නැතුව එහෙම සක්කාය දිට්ඨිය තියෙන කෙනෙක්ගේ අතින් සමහර වෙලාවට කුසලයක් මෙනෙහි කරනවා කියමුකෝ එතකොටත් ඒ අර සමහර වෙලාවට මේ හැමතිස්සේ මේ හැම හැම වැඩකදීම සක්කාය දිටිය දෙන විදියක් නෑ වගේ එකක් තමයි තේරෙන්නේ. ඒ කුසල මතක් කරනකොට පෙරක් වලට එයාට මතක් වෙන්න පුළුවන් මේ දිටිගත විප්‍රයුක්ත සිත් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා වගේ එකක් තේරෙනවා. නැත්තම් එහෙම අර හැමතිස්සෙම දිටියකින් ඉනවයි කියනකොට නිකන් කියනකො අත්වාද මේ ඒක කෙනෙක් ඉන්නවා කියන ආත්ම සංඥාව වගේ තියෙන කෙනෙක් වුණත් ඒ අවස්ථාවෙත් තමන් මම කියලා කෙනෙක් ඉන්නවයි කියන අවස්ථාව හැරෙන්න වෙන අවස්ථාවවලදීත් ඒ අර ඒ දික්කිය නැති සිත් පහළ වෙන්න පුළුවන් වගේ එකක් තේරෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් නිදාගද්දී වුණත් අපිට එතකොට තේරෙනවා සමහරට නිදාගත්තාම අපි පුද්ගලයෙක් වෙනවද කියන එකවත් දන්නේ නැති අවස්ථාවක් තියෙනවා. එතකොට එතනත් ඒ වගේ අවස්ථාවවලදී සක්කාය දිට්ඨිය කියනවා වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට හැම වෙලාවෙදී දිට්ඨිය දිට්ඨිගත කෙනෙකුට වුණත්. එහෙම මෙනෙහි කරනකොට අපි මම කියලා මම මමයි මේක කරේ කියන සංඥාව ආවේ නැත්නම් බොහෝ දුරට ඇති වෙන්නේ ditthිගත විප්‍රයුක්ත සිත් වගේ තමයි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒකට කුසලයක් කර ඒ ඒකේ එම් තේරුම් ගන්න එක හරිද? ඒකේ මහත්යා මෙහෙම තියෙන දෘෂ්ටිය කියන එක හරි විශාලයි. නමුත් මෙතනදී මෙතනදී මේ දෘෂ්ටිගත සම්පයුත්ත විපයුත්ත කියන එකේ හරි පරිස්සමෙන් යන්න ඕනේ. ඒකේ තියෙන්නේ දැන් අපිට වැරදි අදහසක්, වැරදි සංකල්පනාවක්, වැරදි පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම මෙහෙම වෙන්න පුළුවන්. ඒ තමයි මගේ ජීවිතය නිර්මාණවාදී එකක්. එහෙම නැත්නම් කෙනෙක් හදපු එකක්. එතකොට මම මේ ජීවිතය මම ඒක පිළිගන්නවා. මම මේ తాවකාලික මම මේ මෙහෙත් මම ඇවිල්ලා ඉන්නේ ඊශ්වර නිර්මාණයක් නිසා එහෙම නැත්නම් මගේ ජීවිතයේ එක ජීවිතයයි තියෙන මේක පස්සෙත් නෑ ඉස්සරහත් නෑ කියන ওই වගේ මේ තිබෙනවා දෘෂ්ටි. ඒ කියන්නේ මිත්‍යා අදහසක් තිබෙනවා. ඉතින් ඒ මිත්‍යා අදහස තියෙනකොට අනිත් එක තමයි සමහර වෙලාවට මේ අපි හිතනවා මේ හේතුවක් ඵලයක් විශ්වාස කරන්නේ නැතුවද අනිත් එක්කෙනාට තියෙනවා දෙයක්. අපිට නෑ. ඒ නිසා තියෙන තැනකින් බෙදාගත්තර කමක් නෑ. ඒක තමයි වෙන්න ඕන කියලා ඔය වගේ දෘෂ්ටි හදා ගන්නවා. විශේෂයෙන්ම නිර්මාණවාදී අදහස් ඇතුව වෙනත් කෙනෙක් තමන්ම නිර්වාණය කරා හැදුවා එයාගේ බාරේ තමයි මම ඉන්නේ කියන අදහසක් ඇතුව බ්‍රහ්මයක් හේතු කරගෙන ඔය වගේ අදහස් තමයි ඔය මිත්‍යා අස් කියලා කියන්නේ සහ දෘෂ්ටිගත සම්පයුක්ත වෙන්නේ ඕකේ. එතකොට අනිවාර්යයෙන්ම තමන් කියන හැඟීම අනෙක් කෙනෙකුට යොමු කරලා හරි තමන්ම හිතාගෙන හරි ඔබ තියෙනවා. ඊළඟට දුෂ් අර දිත්‍තිගත විප්‍රයුක්තයකට ගියායින් පස්සේ ඒකෙන් කියන්නේ නැහැ එයාට ඒ දෘෂ්ටිගත විප්‍රයුක්ත සිත හැදුනාට අකුසල සිත හැදුනාට එයා ඒ වෙලාවේ සම්පූර්ණම මේ මේ පිරිසුදු හිතකින් කරනවයි කියලා එහෙම නියෝජනය වෙන්නේ නැහැ. තද බල දෘෂ්ටියකට එයා කොටු වෙච්ච නැති වුණාට එයාට ඒ වරද කිරීම පිළිබඳව හොරකම් කිරීම පිළිබඳව වරදව හැසිරීම පිළිබඳව ඒ තිබෙන වැරදි හැඟීම ඒක අර ඊශ්වර කෙනෙක් සම්බන්ධ කරගත්තේ නැති වුණාට එහෙම දෘෂ්ටියක් නැති වුණාට සම්පූර්ණම අර ඒ කරන වෙලාවට සම්පූර්ණ මේකෙ මිදුණායි කියන අදහස එහෙම එන්නේ නැහැ. ඒ වැඩේ කරන වෙලාවට එයාට අර ඊශ්වර දෘෂ්ටිය ඇති වුණේ නැහැ කියන එක විතරයි තියෙන්නේ. අනුසේ වශයෙන් ඔය හැම එකේම තියෙනවා අර දෘෂ්ටිගත සම්පයුත්ත කියන එකේ විශේෂ ඒක උඩට ඇවිල්ලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. අනිත් එක්කේ යට ගිහිලා තිබෙනවා ක්‍රියාත්මක වීම නැහැ. ඒක නිසා දෘෂ්ටියෙන් මිදුණයි කියන එක නෙවෙයි ක්‍රියාත්මක වෙන වෙලාවයි මේ කියන්නේ. සමහර වෙලාවට කෙනෙක් ඕක වැරදියට ගන්න පුළුවන් හේතුව මේ මට දැන් මට දැන් මේ දෘෂ්ටිගත විපයුත් සිතින් කරායින් පස්සේ එතකොට සක්කාය දිට්ඨිය නෑ කියලා. එහෙම නෙවෙයි. තව තියෙනවා මහත්ය සක්කාය දිට්ඨියට සක්කාය දිට්ඨියට වඩා ඒකේ තව තියෙන එහාට ගිය ධර්ම ස්වභාව. ඒ කියන්නේ තව කාටද ප්‍රශ්නවත් වෙලා තියෙන්නේ? තිරුවන් සරණයි සංස ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙනකම්ම ඒ සිත් පහළ වෙන්න පුළුවන් කියන එක නේද සායනස් ඕන කෙනෙකුගේ හිතේ සෝවාන් ඵලයට පත් වෙන කර්ම අර වැරදි හැඟීම් වෙන කෙනෙක් නැව්වා හැදුවා එහෙම නැත්නම් මගේ ජීවිතේ මේක විතරයි මීට පස්සේ මට නෑ ඒ වගේ අදහස් දෘෂ්ටිගත විදිහට එන්න පුළුවන් අනිත් එක ඔය සෝවාන් වෙච්ච අවස්ථාවේදී නැති වෙන්නේ පරමාර්ථ වශයෙන් සත්‍යයේ පුජ්‍යලෙක් ඉන්නවා කියලා තමන් අරගෙන තිබෙනා වූ දෘෂ්ටිය ඒක තමයි නැති වෙන්නේ ආය මේ හේතුඵල ධර්ම බාර ගන්නවා අර දෘෂ්ටි නැති වෙනවා. වැරදි හැඟීම් ඇති වෙන්න පුළුවන් ඒ මාර්ගයට පත් වෙන. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය කියන්නේ සෝවාන් මාර්ගයේ ඉන්නවා කියලා කියන්නේ. සෝවාන් මාර්ගයේ ඉන්නවා කියලා කියන්නේ විපස්සනාව ඊ타මත්ම බලවත් විදිහට මෝරවා ගත්ත. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හොඳට උදේ වැය බලන සංඛාර උපේක්ඛාව පැත්තට එහෙම ගිය ඒ වගේ තැන්වල හිත වැඩ කරන්නා වූ අය හොඳට මාර්ගයේ තව පොඩ්ඩයි ඉන්නේ. ඒගොල්ලෝ මාර්ගයේ පිහිටන ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම ක්‍රියාත්මක කරන අය. ඒ වගේ අයට මේ යංකෂ දෙයක් අර සක්කාය දුක්ඛය කියන එක ආයේ පහළ වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා වුණාට හැබැයි ඒ හිත්වල ක්‍රියාත්මක වීම වශයෙන් නැහැ කියන එකයි කියන්නේ. ඒ වෙලාවට තර්ක දෙක කරුණු දෙකක් දාන්න පුළුවන්. එකක් තමයි සුවන් වෙලා නැහැ කියන එක. හැබැයි භාවනා කරනවා. භාවනා කරන වෙලාවේදී එකක් කියනවා මෙයා සෝවාන් වෙලා නැති නිසා මෙයාට සක්කාය දිට්ඨිය තියෙනවා කියලා. ඔන්න එක කාරණයක්. අනිත් ඒක මෙයා විදර්ශනා කරන නිසා එයාට සක්කාය දිට්ඨිය නැහැ කියලා. දැන් ඒක බැලිලි දෙකක්. නෑ කිය සක්කාය දිට්ඨිය නෑ කියන්නේ ඒ වෙලාවේ ඒ විදර්ශනා කරන්නා වූ කුසල් සිත්වලට ඊතා තියුණු ඊතා දියුණු වූ ඊතා එළිය වූ විදර්ශනා භාවනා සෙත්වල වෙනත් සත්‍යෙක් මා තුළ ඉන්නවා පරමාර්ථයේ පරමාර්ථ වශයෙන් සත්‍යයක් ඉන්නවා කියන පිළිගැනීම ඒ හිත්වල ක්‍රියාත්මක වීම වශයෙන් නෑ කුසසිත ඒක නිසා ඒ හිත්වල නෑ කියලා කියන්න පුළුවන් ඔය එක විදිහට බැලීම අනිත් එක තමයි එයාගේ මේ භාවනා කරන කෙනාගේ සක්කාය දිට්ඨිය තියෙනවා කියලා කියන්න පුළුවන් සෝවාන් වෙච්ච නැති නිසා. ඒකෙන් කියන්නේ ඒ වෙලාවට තියෙනවා කියන එක නෙවෙයි. යම්කිසි විදියකින්වත් මෙයා මේ විදර්ශනාව නවත්තලා පල්හැ මේ தත්වයකට හිත් පහළන தත්වයකට මට්ටමකට වැටුනොත් අර හැංගිලා යට ගිහිල්ලා තිබෙනා උදේ මෙයාගේ හිතට එන්න පුළුවන් කියන එකයි. ඒක නිසා තියනවා කියලා කියනවා. ඒක නිසා ඒ අවස්ථාවේදී නෑ කියන එකයි තියනවා කියන එකයි දෙක දැලීම විදි දෙකකට සිද්ධ වෙන දෙයක් මිසක එක විදියකටම නෙවෙයි. ඒක නිසා කාරණේ දැලීම හිතීම හොඳට පරිස්සමෙන් නුවණින් හිතන්න ඕනේ. අර සක්කාය විචයට සක්කායදිටිය කියන එක අනුසේ වශයෙන් තියෙනවා කියන්නේ කොයි නිසාද? සෝවාන් වෙනකල්ම තියෙනවා. ස්වාමීන් වහන්සේ. පින් සිදු වේවා. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මේක දලුවත් මහත්තයයි අරු ප්‍රශ්නයක්. ඒක මෙතන තමයි හිතනවා හොඳයි සාකච්ඡා කරන්න කියන එක. දැන් අර මල්ලිකාව හරි විශාකාව දැන් මේ මිනිබිරි දැනුන වෙලාවේ සෝහන් වුණ ආර්යයන් ආර්යයන් ආර්ය කියලා ගැනට වැටෙනවා. එතකොට හිතන්න මම හිතන හැටියට. එතකොට මේ මිනිබිරි කියන සංඥාව මේ මරණ වෙලාවේ අඬන්න මේ මිනිබිරි කියන සංඥාව එනවා ආපු එක ගැන හිතනකොට ඒ එතකොට සංඥා සැපේන දිට්ඨිය නැති උනායි කියලා ඒ පුද්ගල සංඥාව නැති උනායි කියන එක වෙන්නේ නැහැ වගේ එකක් තේරෙනවා සම්මත. එතන එහෙම බලද්දි ඒ සත්ව පුද්ගල කියන එක මොනවා හරි එකදී තියෙනවා වගේ ගතියක් තේරෙන එහෙම අඬන්න නම් මිනිබිරි අඬුවයි කියලා මේවා කරලා අඬන්න නම් හැබැයි දික්තියක් කියන එකයි එතකොට අර පුද්ගල සංඥාවයි කියන අතර සම්බන්ධයක් තියෙනවද කියන එක සම්නස පොඩ්ඩක් තේරුම් ගන්න අපහසුකමක් තියෙනවා එතකොට ඒක පොඩ්ඩක් තේරුම් කරලා දෙනවනම් හොඳයි තේරුම් ගන්න. එතනදී තියෙන්නේ මේ ඇලීම තියෙන්නේ. දැන් කුජල සංඥාව නැති කෙනාට සම්පූර්ණ මේ පරමාර්ථ වශයෙන් සත්වයේ පුද්ගලයේ ආත්මයක් නැහැ කියන එක පිළිඅරන් තියෙනවා සහ ඒක අවබෝධ වෙනවා සෝවාන් වෙන වෙලාවේ හැබැයි ඒ ගතිය නැති වුණාට කාමයන් කෙරෙහි තිබෙන බැඳීම නැති වෙන්නේ නැහැ. ඒක ඒ සෝවාන් වෙච්ච පුද්ගලයා තුළ තිබෙනවා. දැන් ඔය විසාකාවට සහ ආනන්ද ස්වාමීන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන අවස්ථාවේදී තිබුණේ හරීම මමායන ගතියක්. ඒ කියන්නේ මමායන ගතිය කියලා කියන්නේ තමන් ආත්ම වශයෙන් පිළිගන්නවා කියන එක නෙමෙයි ඇලීම් ස්වභාවයක් තියෙනවා. ඇලෙන ස්වභාවයක් දැන් අපේ ඔය ස්වාමීන් වහන්සේලා වුණත් හොඳට විපස්සනා කරනවා භාවනා කරනවා ඒ වුණත් යම් කිසි වෙලාවක මේ ඔය ප්‍රධාන වශයෙන් හිතේ අල්ලපු චරිත තිබෙනවා ගුරු ස්වාමීන් වහන්සේ නම තමන්ගේ අම්මා තාත්තා ඒ වගේ නැති වුණයින් පස්සේ උන්වහන්සේට කොච්චර අනිත්‍ය දුක්ඛ අනාත්ම පුරුදු කරත් විදර්ශනාව බලවත් විදිහට ඒ වෙලාවේදී ක්‍රියාත්මක නොවුනොත් මම ආයනේ ඇති වෙනවා ආනන්ද සාමණේරත් විසාකාවටත් ඔය මම ආයනය ඉදිරිපත් වුණා ඒ කියන්නේ පුජ්‍යලයක් ඉන්නවා කියන එක නෙවෙයි බාරගත්තේ ඇලීම. ඒ දරුවා කෙරෙහි ඇලීම. බුදුරජාණන් වහන්සේ ඒක නිසා අහනවා දැන් ඔය විසාකාවගෙන් විසාකාවට කතා කරනනේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහන්නේ සත්වයෙක් ඉන්නවාද පුද්ගලයෙක් ඉන්නවාද මෙහෙම කෙනෙක් නෑ කියන කතාව නෙවෙයි. ඇලීම ගැනයි උන්වහන්සේ මෙයාට පහදලා දෙන්නේ. දැන් අහනවා කවුරු ගැනද අඬන්නේ? එතකොට මේ මේ නගරයේ මේ රටේ මෙච්චර ප්‍රමාණයක් දවසකට මැරෙනවා. එතකොට ඒ කවුරු වෙනුවෙන්ද අඬන්නේ? එතකොට මේ ඇලීම කියන එක තිබිච්ච තැන තමයි ඇලීම කියන්නේ. ඇලීම වෙලා තියෙන්නේ. ඒක විතරයි බුදුරජාණන් වහන්සේ මේ විසාකාවට පහදලා දෙන්නේ. එතකොට බුදු විසාකාවට තේරෙනවා මම මෙයා කෙරේ තදබල විදියට ඇලෙලා හිටියයි කියලා. හැබැයි ඒකෙන් ඒකෙන් මේ කියන්නේ නැහැ එයාට මේ සක්කාය දිට්ඨිය ඒ පරමාර්ථ වශයෙන් සත්‍යයක් ඉන්නවා කියලා පිළිගත්තා කියලා. පිළි අරගෙන තිබුණා ඒක. ඒක නැති වුණා හැබැයි කාමයන්ගේ තිබෙනා කාම වස්තුනේ ඒගොල්ලෝ ගිහි ජීවිතේ පුරුදු කරන නිසා ඇලීම කියන එක තදබල විදිහට ආවා. ඒක නිසා දැන් ඔය ආනන්ද හාමුදුරන්ට උනේත් ඒකනේ. ආනන්ද හාමුදුරුවෝ බුද්ධ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමන්ට හිතවත් තමන්ට ලං වූ චරිතයක් හැටියට උන්වහන්සේ බොහෝම ගෞරවයෙන් ලංකර කරන හිත හිතා හිටියා. ඒක නිසා තමයි උන්වහන්සේට ඒ ශෝකය. ශෝකය එන්නේ ඇලීම නිසා. පුජ්‍යල සංඥාව නිසාම නෙවෙයි ඇලීම නිසා. පුජ්‍යල සංඥාව තිබුණොත් එහෙම වැඩි වෙනවා තණ්හායි ජාය අර ඇලීම නිසා තණ්හායි ජායති ශෝකෝ. එක්කෙනෙකුට යම්කිසි දෙයකට ඇලීම නිසා තමයි ශෝකය මේ දරුවා කෙනේ ඇලීම නිසා තමයි ආවේ නාස්ත තිරුවන් සරණයි අර දිට්ඨි ගැන කතා කරනකොට ප්‍රශ්න දෙකක් තියෙනවා निराකරණය කරගන්න. එකක් තමයි සාමාන්‍යයෙන් අපි දිට්ඨිගත සංප්‍රයුක්ත කිව්වහම කියන්නේ කම්මාන්තගත සම්මාදිට්ඨියෙන් තොරව කියන්නේ කර්ම විපාක පිළ නොගන්නා තත්ත්වයෙන් කරන අකුසල කර්ම වලට දිට්ඨිය යෙදෙනවායි කියන එක විශේෂයෙන්ම ලෝභ සිත් වල එහෙම පැහැදිලි කර ගැනීමක් අපි ඊයේ සාකච්ඡාව තිබුණා ඒක තුල කරගත්තා. ඒකේ වරදක් තියෙනවද කියන එකයි අහන්නේ අපි දැන් සක්කාය දිට්ඨිය පැත්තට නෙවෙයි අර සම්මස්සකත සම්මා දිට්ඨිය නැතිකම දිට්ඨිය කියලා වගේ තේරුම් ගත්තා. ඒක නිවැරදි කියන එක එක ප්‍රශ්නයක්. අන්තිම සමනස ලෝභ සිත්තේ දැන් දිට්ඨියයි මානයයි දෙක එකට ඇති වෙන්නේ නැහැ කියලා අපි ඉගෙනගෙන තියෙනවා පොඩ්ඩක් ඒකනත් පැහැදිලි කරන්න සාමිත ඒ කොහොමද වෙන්නේ කියලා කියන්නේ මානයේ තියෙන තැන දිට්ඨිය නැහැ කියන එක කොහොමද අපි තේරුම් ගන්නෙ දිට්ඨිය තියෙන තැන මානය නැහැ කියන එක කොහොමද තේරුම් ගන්න කියන එකත් දැනගන්න කැමතියි ඒ වගේම අර කම්මස්සගත සම්මා දිට්ඨිය නැතිකම දිට්ඨිය කියලා වගේ ගන්න එක නිවැරදි කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සාමිනාස තේරුම් ගන්න. ඔය දෘෂ්ටිය කියන තැන කතා කරන අවස්ථා දෙකක් තියෙනවා. චිත්ත සහ සහේතුක සිත් දෙකක් තමයි මේ අකුසල් සිත් අට. ඒ ලෝභ සාගත සිත් අට. ඒකේ කියනා වූ ditthිගත සම්පයුත්ත, ditthිගත විපයුත්ත කියන එක. ඔය එක තැනක් අපි කතා කරේ එතන. ඒකයි අනිත් කාරණේ තමයි සහේතුක කුසල් සිත් අටේ දෘෂ්ටිය ගැන කතා කරන තැන. ඒ තමයි කම්මාසගත සම්මාදිට්ඨිය. ඒක කියන්නේ මෙහෙමයි. ඒක දෘෂ්ටි වචනේ නෙවෙයි එන්නේ වෙන එකකින්. අකුසල් සිත් ගැන කියනකොට සෝමනස්ස සහගත දික්තිගත සම්පයුත්ත අසංකාරික කියලා සිතේනවා. බලන්න කියන කාලේ සෝමනස්ස සහගත දික්තිගත සම්පයුත්ත අසංකාරික සිත. එතකොට ඒකේ අර ආත්මවාදී දෘෂ්ටි ඒ වාගේම මේ මිත්‍යා දෘෂ්ටිය ඒක යෙදෙනවා හොඳටම. ඒ ක්‍රියාත්මක වීම වශයෙන් තියෙනවා. අනිත් එක කුසල් පැත්තට ගියාම එතන තියෙන්නේ සෝගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත. ආන ඒ ඥාන සම්පයුක්ත කියන තැන තමයි අර කම්මස්සගත සම්මා දෘෂ්ටිය කියන එක යෙදෙන්නේ. කම්මස්සගත සම්මාදිට්ඨිය යෙදෙනවා. අනිත් එක බලන්න සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත කියලා කිව්වන් පස්සේ එතනදි සිද්ධ වෙන්නේ ක්‍රියාත්මක වීම වශයෙන් කම්මස්සගත සම්මාදිට්ඨිය යෙදෙන්නේ නැහැ කියන එක. ඒකෙන් කියන්නේ නෑ ඥාන විප්‍රයුක්ත කියලා කියපු ගමම්ම එයා මේ සම්පූර්ණම අර අකුසල පැත්තට යන මිත්‍යා දෘෂ්ටියට ගණේට ගියා කියලා කියන්නේ නැහැ. ඒක කුසල්සිතක්නේ. එතන තියෙන්නේ මෙයා වැඩිපුර හිතන්නේ නැතුව මේ යහපත් දෙයක් ඉතින් කමන්නේ හොඳ දෙයක් කියලා දෙනවා කරන දෙයක් ඉතින් මේ අපේ කට්ටිය ඉස්සෙල්ලා කරා ඒ වගේ දෙනවා හැබැයි තද බල විදිහට යා අර කම්මසගත සම්මාදිටියේ පිටක් දැකේන එකයි ඔය මේ සෝමනස්ස සාගත ඥාන විපයුක්ත කියන තැන. ඒක නිසා මේ දෙක මේ දෙතන හරි පරිස්සමෙන් හසුරවන්න ඕනේ. නැත්තම් එහෙම ওই දෙක ඥාන විපයුක්ත කියපු ගාම ඥාන විපයුක්ත කියපු ගාම ditthිගත සම්පයුක්ත කියලා ගන්න පුළුවන්. ඊටකට ditthිගත විපයුක්ත කියපු ගාම ඥාන සම්පයුක්ත කියලා ගන්න පුළුවන්. මේ තැන් දෙක දෙකක්. ස්වාමිනාස් අරකට අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමිනාස් මේ ලෝභ සිතේ දික්කී යෙදෙනකොට මානෙ නොයෙදෙන එකත් මානෙ යෙදෙනකොට දික්කී නොයෙදෙන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමිනා. ඔව් මහත්තයා. ඒ දෙකේ තියෙන මේ එක ඒක ඒක චිත්තක්ෂණයක වශයෙන් එහෙම නැත්නම් එකම සිතක ඔය අකුසල් සිත් දෙක වැඩ කරන්නේ නැහැ. ඒකට මේ සඳහන් කරනවා මෙහෙම එකක්. දැන් ඔය මේ මාන්නේ කියන එක ඇල්ල නිකන් කොඩිය ගහන්න වගේ කාරණයක්. කොඩිය කොඩිය දාන්න වගේ එකක්. නිකන් මාන්නේ කියලා කියන්නේ ඒ වෙලාවට මහා උස් ඉහළ තලයට දාන එකක්. ඒ නිකන් උස් උසස් කියලා හිතා ගන්න එකක්. ඒකත් නිකන් මාන්නය මහා අමුතු කෙරුම්කාරයක් හැටියට වගේ තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. අනිත් එක තමයි දෘෂ්ටිය. දෘෂ්ටියාවන් පස්සේ එයා කරන්නේ දෘෂ්ටියේ තිබෙන්නේ යම්කිසි දෙයක් තදබල විදිහට බාර ගන්න ගැතියි. මේක මෙහෙම තමයි. මේක ඒකාන්තයෙන් මෙහෙමම තමයි. මේක හරියට කියනවනම් ඒක ගුහාවේ සිංහයෝ දෙන්නෙක් වගේ කියලා හඳුනා තියෙනවා. එක ගුහාවක සිංහයෝ දෙන්නෙකුට ඉන්න බෑනේ. දැන් මාන්නය කියන එක ගත්තම අනිත් එක මාන්නේ කියන එක මනිනවා. මාන්නේ කියන එක කම්පියා කරලා බලනවා. අහවල් එකට අසවල් කෙනාට වැඩි මම. අසවල් දෙයට වැඩි මම. එහෙම නැත්නම් අසවල් කෙනාට අඩුයි මම. අසවල් කෙනාට සමයි මම. මැනීමේ ස්වභාවය ඕකයි. ඒක නිසා මේ මැනීමේ ස්වභාවයේ තියෙන තැනට දෘෂ්ටිය ගියොත් එහෙම ඒ කියන්නේ තද බල විදිහට ගන්න එක. එතකොට එයාට මනින්ට විදිහක් නැහැ. එක පැත්තකට බර වෙනවනේ. මම නම් මම. ওই දෘෂ්ටිය ඇති. අනික් කෙනා නම් අනික් කෙනා. ඒ දෘෂ්ටිය ඇති. ඒක නිසා එකම හිතක යම් කිසි දෙයක් එකම හිතක යම් කිසි දෙයක් එක දෙයක් තදට බලවත් ලෙස ගන්නවා කියන එකයි ඒ හිතේම දෙකක් දෙපැත්තට හිතනවා කියන එකයි දෙක වෙන්නේ නැහැ. ඒක නිසා ඒක සිද්ධ වෙන්නේ හිත දෙක. යම් කිසි දෙයක් තදබද විදිහට ගන්නවා කියන තැන බැනීම නැහැ. මනිනවා කියන තැන මේ තදබල විදිහට එකක් බාර ගන්නවා කියන එක නැහැ. ඔන්න ඔය ඔය කාරණා දෙක තමයි අර සිංහය වගේ කියලා කියන්නේ. ඒක නිසා එක හිතට එදින්නේ නැහැ. අවසර ස්වාමීන් වහන්සේ වෙලාවක් ගිහිලා තියෙන නිසා මේකට කෙටියෙන් උත්තරයක් දුන්න මේක දරුවත්ත මහත්තයාගේම ප්‍රශ්නයක් තමයි අපි රාහපේක දැන් අපේ ස්කන්ධ හැටියට බෙදන්නවා බලනවා කරනවා කුසල් සිත් අකුසල් සිත් එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්කන්ධ හැටියට බලනකොට සාමාන්‍යයෙන් අහන දෙයක් තමයි රහතන් වහන්සේකට උපාදාන ස්කන්ධය නැහැ මේ පංචස්කන්ධයක් විතරයි තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් නැහැ කියන මතයක් හුඟක් අය දරනවා. එහෙම තියෙනකොට දැන් සාම ඒතකොට පංච උපාදානස්කන්ධයක් එහෙම පිටන්නේ නැත්නම් රූප උපාදානස්කන්ධය රූප ටික රතනවාසයේ රූප ටික එහෙම එතකොට උපාදාන ස්කන්ධ වෙන්නේ නැතුව එතකොට කොහොමද නිකන් ස්කන්ධ වැටියට පවතින්නේ කියන එක ගැටලු මතුවෙන අවස්ථාවල එනවා. ඒක තමයි මේක ඇත්තම නැත් මොකද්ද මේක උපාදාන ස්කන්ධ කියපුවාම දැන් සමහර තැන් වල සඳහන් වෙලා තියෙනවා ලෝකෝත්තර සිත් හැරෙන්න ඊටු සේරම උපාදාන ස්කන්ධ කොටට තමයි දාලා තියෙන්නේ. මේක කොහොමද සාමාන්‍යයෙන් නිරාකරණය කරගන්නේ මේ උපාදාන රාතන් වංශයට උපාදාන ස්කන්ධයක් නැහැ කියන එක කොහොමද ඒ කියන්නේ උපාදානෙ වෙන්නේ නැහැ රාතන් වංශයේ හිතේ උපාදානෙ නැහැ කියන එක උපාදාන ස්කන්ධයක් නැහැ කියන එකට එහෙම ගන්න පුළුවන්කම තියෙනවා ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. තේරුම් ගන්නයි වුණාට සමාන ගෞරවණීය ස්වාමීන් මේ මේ මම මේ ඉදිරිපත් කරලා බුදු මහත්තයා කොහොමයි තමයි ඉදිරිපත් ප්‍රශ්න ඉදිරිපත් කරා මේ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී මම මං හිතන්නේ ඉදිරිපත් කළේ අහන්න තේරුම් ගන්න හැදුවේ දැන් සාධාරණ සිත් අපචිත්ත සාධාරණ සිත් හතක් ගැන අපි කියනකොට ස්වාමීන් වහන්සේ ඒ සිතක් ඇති වෙනවා කියන්නේම අපි අද ඉදා චිත්ත විදි විග්‍රහය තේරුම් ගත්තා එතෙන්දී මේ කිසිම දෙයක් ප්‍රදානය වෙලා නැති මට්ටමක් කියන එක තේරෙනවා. ඒ කියන්නේ ඒක ඉතාම අහිංසක තත්ත්වයක් නේ අපි සාමාන්‍ය වචනෙන් කියනවනම් එතකොට මේ ඒ සර්වචිත්ත සාධාරණ හත තුල පංචස් ඛණ්ඩයක් තියෙනවා නම් එතකොට මේ පංච උපාදානස්කන්ධය එතනම ඇති වෙලා කියලා එක්තරා අදහසක් තියෙනවා සානස අපේ මේ මේ මේ ධම්සභා මණ්ඩපින් යම් පිරිස අතර යම් පිරිස අතර අදහසක් තියෙනවා එහෙම පංචවදන සංඥාවක් ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ හේතුව නිසා ඒ රහතන් වහන්සේ තුල පංචඋපදාන ස්කන්ධයක් පවතිනවා කියලා කියනවා යම් පිටසක් යම් පිටසක් කියනවා එහෙම නැහැ කියලා. ඉතින් ඒ දේ අපි මීට ඉස්සෙල්ලා වාසිය සමගමත් කතා කරලා තිනවා මම හිතන්නේ මේක ඊ සාකච්ඡාවේදී මතුණා මොකද අපි ඊනේ පෙරේද මම හිතන්නේ ඒක ප්‍රතිගත සාකච්ඡාව වෙනෝනේ අපි සිද්ධියන කතා කරනකොට ඒ පංච පංච පදාස්කන්ධයේ සරෝජිත සාධාරණ අසිතේ දිනවා කියන අතව අපුරුෂා මොකද රාතන වාසිකේකට ඒ හැම සිතකටම පොදු සිත් ඇති වෙනවා නම් එතන පංච පදාස්කන්ධය කියපු ගමන් රාතන පංච පදාස්කන්ධේ තියෙනවා කියන වචනේ කියවෙනවා ඒක අර අපි පෙර කතා කරපු කන්ට්‍රෝවර්ෂල් අදහස ඉතින් ඒ ගැන තමයි සාරණාංශ ප්‍රශ්නය යොමු කරේ මේ ඒක වාචිත යොමු කරලා තේරුම් ගන්න කියලා අපි දන්න අතර උනා. මේ සමහර ඒ කියපු දේවල් සමහර කොටසක් මට තේරුණා සමහර කොටසක් හරියට පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් යම් යම් ඒ කියපු දේවල් තුලින් මම තේරුම් ගත්ත එකක් තමයි පොඩි නිවැරදි කිරීම තියෙනවා ਸਰවචිත්ත සාධාරණ සිත් නෙවෙයි ਸਰවචිත්ත සාධාරණ මේ චෛතසික ධර්මයි. එතකොට මේ ඒ ਸਰවචිත්ත සාධාරණ චෛතසික ධර්ම විතරක් ක්‍රියාත්මක වෙන තැන් තියෙනවා ඒව ඇවිල්ලා මේ ඒවා උපාදාන ධර්මයන්ගෙන් මිදිච්ච දේවල් නෙවෙයි කියලා කියන්නත් බැහැ. මෙන්න මෙහෙමයි රහතන් වහන්සේගේ ක්‍රියාවලිය තියෙන්නේ. දැන් යම්කිසි කෙනෙක් මේ ජීවිතයේ උපත් උප්පත්ති වශයෙන් එනකොට ඒ උප්පත්ති වශයෙන් එන කෙනා ගේ ජීවිතය මිනිස්සෙක් හැටියට උපදිච්ච ජීවිතය ඒ රූප ධර්මත් නාම ධර්මත් ඔක්කොම ටික බාර අරන් මම මම කියලා බාර අරගෙන කෙනෙක් කියලා බාර අරගෙන සත්ත්ව සංඛ්‍යාවට ඇලීම් සංඛ්‍යාවට ගොදුරු වෙලා තමයි එයා මේ මව් කුසක මේ මනුස්ස ලෝකයේ මේ පහළ වෙන්නේ. එතකොට හොඳටම අපි සෑම දිනාටම පැහැදිලි මේ ජීවිතයේත් එයා උපාදාන වෙනවා ඇල්ලෙනවා ආශා කරනවා උපාදාන කරනවා ජීවිතයට ඇලුම් කරනවා රකින්න යනවා ඒ වගේම තමයි මේත ඉස්සර වෙලා ජීවිතයක ඇලීමෙන් බැඳීමෙන් උපාදානයෙන් කරපු කටයුත්තක කටයුත්තක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සෙට් එක දැන් මේ පහළ වෙලා තියෙන්නේ ඒ වගේම එහෙම පහළ වෙච්ච එකට තමයි දැන් ඇලෙන්නෙත් උපාදාන වෙන්නෙත්. ඒක නිසා උපාදාන වෙනවා කියන එක මේ ජීවිතයට වෙන්නත් ඉස්සෙල්ලා කරපු ටිකත් ඔක්කොම උපාදාන සෙට් එකේමයි. දැන් උපාදාන වෙච්ච ඒක ප්‍රතිඵලයක් මෙතන ඇවිල්ලා උපාදානය කරගෙන තිබෙනවා. දැන් ඕකෙන් යම්කිසි කෙනෙක් මේ ඉස්සරහට උපාදානය වෙන්න තියෙන ටික නැති කරනවා. එතකොට කියනවා සම්පූර්ණයම නැති කරායින් පස්සේ ඔන්න මේ උපාදානේ නැහැ. උපාදානේ නැති කරා. ඒක නිසා දැන් උපාදානේ කරන්නේ නැහැ. ඒ රහතන් වහන්සේ රහතන් වහන්සේගේ හිතේ පහළ වෙන්නේ ඊට පස්සේ ක්‍රියාසිත ක්‍රියාසිත පමණයි. මේ ක්‍රියාසිත සමුදාය තුල අර තණ්හාවක් නැති නිසා උපාදානීය වීමක් නැහැ. තණ්හාව නැති නිසා රහතන් වහන්සේ උපාදානීය කියලා චෛතසිකයක් නැහැනේ. උපාදානය කියලා කියන්නේ ගන්න විදිය සලකන එක තණ්හාවනේ ඔකේ හැඩරුව. එතකොට තණ්හාව නැති නිසා එතකොට උපාදානයක් වෙන්නේ ක්‍රියාසිත විතරයි පහළ වෙන්නේ රහතන් වහන්සේගේ හිතේ. ඒක නිසා කියන්න පුළුවන් රහතන් වහන්සේට දැන් මේ උපාදානය නැති නිසා උන්වහන්සේගේ හිතේ උපාදානය කෙරෙන්නේ නැති ස්කන්ධ සහ પરම්පරාවක් විතරයි තියෙන අනිත් එක උන්වහන්සේට තිබෙන්නා වූ මේ රූපය ගැන වුණත් දැන් මේ රහතන් වහන්සේට තිබෙන රූපය ගැන ශරීරය ගැන ඇහැ ගැන කනනාසේ දිව ගැන මොකක්වත්ම උන්වහන්සේ අර ඇලීමෙන් බැඳීමෙන් හසුරුවන්නේ නැහැ ඒ දැන් ඒක නිසා කියන්න පුළුවන් මේ මේ ස්කන්ධ සමුදායක් කියලා ඒ කියන්නේ උන්වහන්සේගේ ශරීරය උපාදානයකට ගොදුරු වෙන්නේ නැති නිසා උපාදානය කරන්නේ නැති නිසා දැන් එහෙම ඒකෙන් උපාදානස්කන්ධේ ස්කන්ධي විතරයි අනිත් එක තමයි දැන් ඒ රහතන් වහන්සේට දැන් ස්කන්ධයක් හැටියට ස්කන්ධ ස්වභාවයක් හැටියට තිබුණාට රහතන් වහන්සේ නමක් හැටියට නෙවෙයිනේ ඉපදුනේ. හටගත්තේ මේ ශරීර සහ නාම රූප ධර්ම પરම්පරාව සහ මේ ජීවිතයේ ලැබුණේ රහතන් වහන්සේ නමක් හැටියට නෙවෙයිනේ. රහතන් වහන්සේ නමක් කියන එක මේ ජීවිතයේ වෙච්ච විපර්යා වෙනස්කමක්නේ. එතකොට රහතන් වහන්සේගේ ශරීරය උපාදාන භාවයට පත් වුණාට පස්සේ හැදිච්ච එකක් නෙවෙයි උපාදානය උපාදාන භාවය නැහැ උපාදාන භාවය නැති වුණාට පස්සේ වෙච්ච එකක් නෙවෙයි ස්කන්ධ සත්‍යයට පත් වෙච්ච පත් වුණාට පස්සේ ඇතිච්ච එකක් නෙවෙයි ඊට කලින් උපාදානයේ තිබෙන කාලේ වෙච්ච එකක් ඒක නිසා රාතන් වහන්සේගේ ජීවිතයේදී මේ වෙලාවේදී උන්වහන්සේගේ ඉස්සෙල්ලා කරපු උපාදානයක ප්‍රතිඵලයක් හැටියට මේක තියෙන එක හැබෑව ඒ වුණාට උන්වහන්සේගේ හිත ඒ උපාදානෙන් අල්ලගත්ත දේ ඉස්සෙල්ලා ඇති කරපු දේ මේ වෙලාවේ ඇලෙන්නේ නැහැ උපාදානෙ කරන්නේ කියන අර්ථයෙන් තමයි ස්කන්ධ කතාව මේක මේ බලන බැලීම් දෙපැත්තක් බරණ බැලෙන් දෙපැත්තක් හැබැයි අර ਸਰවචිත්ත සාධාරණ චෛතසික තිබූ මාත්‍රයෙන් කියන්නේ නෑ මේ උපාදානය නෑ කියලා. එතකොට කියන්න පුළුවන් දැන් අපිට අපි එක චිත්තක් එක සිතක බැලීමේ ක්‍රියාව කරන සිතක තිබෙන ਸਰවචිත්ත සාධාරණ ටිකයි ඒක විපාක භාරයක් ඒ විපාක වාරයේ ඇත්ත වශයෙන්ම හැදිලා තිබෙන්නේ හැදිලා තියෙන්නේ ඉස්සෙල්ලා උපාදානයේ කරපු එක ප්‍රතිඵලයක් හැටියට. විපාකයක් ඇති කරන්නේ එහෙමනේ. ඒක නිසා මේ ධර්මකාණ්ඩ හැබැයි ඒක ඔය තමයි සිද්ධිය. ඔය තමයි රහතන් වහන්සේගේ රහතන් වහන්සේට ලැබිලා තියෙන ශරීරය පිළිබඳවයි රහත් වුණාට පස්සේ බලන දැරිල්ලයි රහත් වෙන්න ඉස්සර වෙලා උන්වහන්සේට ලැබිලා තියෙන දේ පිළිබඳ දැරිල්ලයි බලන ආකාර දෙක. හැබැයි රහතන් තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නේ මේ අපි වෙනත් වෙනත් අපිට ධර්මයේ කියලා දෙන කල්යන මිත්‍රයෙකුට යොමු කරන් පස්සේ මේ ඒක කෙලින්ම පැහැදිලි කරලා දුන්නේ මේ ඇයි සරුචිත්ත සාධාරණ චෛත්‍යිකවල පංච උපාදානස්කන්ධය තියෙනවා කියලා කල්පනා කරන්නේ. එතන තියෙන එතන පංචස්කන්ධය තියෙනවා කියලා කල්පනා කරා නම් ඔය ගැටලුවක් එන්නෙම නෑ නේද කියලා. මේ ඒ කියන්නේ ඇයි එතන පංච උපාදානස්කන්ධය කියලා කල්පනා කරන්න කියලා කිව්වසනස්. ඒ කියන වාසයට පංචයන් බලසන. එතකොට වෙන්නේ මේ ඒක තර්කානුකූලව තර්කානුකූලව එතන ගොඩනගන්න පුළුවන්. හැබැයි ඒ පංච සරෝචිත්ත සාධාරණ චෛතසික ඇත්තා වූ ඒ විපාක සිතක තියෙන්නේ විපාක සිතක තියෙන්නේ ක්‍රියා චිත්ත වාරයක් නෙවෙයි. ඕක ඇවිල්ලා මේ ਸਰුචිත්ත සාධාරණ සිතක් එක් සිතක් කියන්නේ ਸਰුචිත්ත සාධාරණ චෛසික ඇත්තා වූ විඥානයක් පහළ වෙන්නේ පෙර සිද්ධ කරගත්තා වූ උපාදානය කරපු එකක විපාකයක් හැටියට. නමුත් ඒ විපාකය කියන එකයි ඒක හදාපු ක්‍රියාත්මක හිත කියන එකයි කුසල සිත හරි අකුසල සිත කියන එකයි දෙකේම සම්බන්ධතාවය තිබෙනවා. රහතන් වහන්සේ ළඟට යනකොට ওই කතාව නැති වෙනවා. විපාක වාරයක්වත් නෙවෙයි. ඊළඟට කුසල චිත්ත වාරයකුත් අකුසල චිත්ත වාරයකුත් නෙවෙයි උන්වහන්සේට තියෙන්නේ ක්‍රියා චිත්ත වාරය පමණයි. ඒක මොන හේතුවකින් මොන ඇන්ගල් එකකින් කිව්වද කියලා නම් මට තේරුමක් නෑ. නමුත් ඒ විපාක චිත්ත කියන එක මේ ඒකෙන් මිදිලා නෑ. ප්‍රශ්නේම දැන් තව පොඩ්ඩක් ඇති ගැස්සනද කොයිද මේ අර දැන් අපි දැන් උපාදානය වෙන ධර්ම කියලා ගන්නවානේ. එතකොට දැන් රූප ශේරම අරන් තියෙනවා. එතකොට හිතුත් අරන් තියෙනවා. එතකොට සමහර වෙලාවට දැන් උපාදාන කියපුවාම සාත් ක්‍රියාසිතුත් වැටිලා තියෙනවා. ලෝකෝත්තර සිත් හැරෙන්නේ නැතුව. එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද ඒක තේරුම් ගන්නේ මේ උපාදාන ස්කන්ධය නැහැ කියන වෙන වෙන වෙන වෙන කාක්කේ හරි උපාදානයකට හරි ලක් වෙන්න පුළුවන් රතන ස්වරූපේ වෙන කෙනෙක් මේ වෙන පුද්ගලෙක් බැලලා දැන් දන්න රතන වාස කෙනෙක් බලලා වෙන කෙනෙකුට උපාදානයක් ඇති වෙන්න පුළුවන් මේක ඔව් මේක මහත්තයා මේ ඕක අර අපි බලන්ට ඕන වෙන්නේ අපි අරගෙන සාකච්ඡා කරමු මේ මොකද්ද මේ දික මාතිකාවේ දුක මාතිකාව යටතේ තිබෙනවා ওই විස්තර කරන තැනක්. අර උපාදානීය ධර්ම සහ අනුපාදානීය ධර්ම. එතෙන්ට ගිහිල්ලා බැලුවෙන් පස්සේ එතන කියන තැනක් විදියක් තියෙනවා. ධර්ම බලනකොට හැම වෙලාවෙම බලන්න මේ උපාදාන කියන වචනය මිනිස්සු තේරුම් අරගෙන තියෙන්නේ මොන අර්ථයෙන්ද කියලා. මිනිස්සු උපාදානය කරනවා කියලා තේරුම් අරගෙන තියෙන්නේ මොන අර්ථයෙන්ද මොනවද උපාදානය කරනවා කියලා එයා තේරුම් අරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපාදාන කියන එක විස්තර කරලා තියෙන්නේ මොකෙන්ද කියලා ඔන්න ඒ දෙක බලන්න ඒ දෙක බලලා හැම වෙලෙම අපි සංකල්පනාත්මක උපාදානය කියලා හිතාගෙන තිබෙනා වූ දෙයින් බැහැර වෙලා අර ධර්ම ධර්මයේ විස්තර කරන තැනට ගිහිල්ලා උපාදානය වෙන්නේ කොහොමද කියලා එතන විස්තර කරන්නේ කොහොමද කියලා ඒ ඈඟ ඒ න්‍යායෙන් ඒ ධර්ම විදියෙන් බලන්න ඕනේ එතකොට ඔය ප්‍රශ්නේ निराකරණය වෙනවා. ඒකට ගොඩක් වෙලා යනවා. මම හිතන්නේ දැන් ප්‍රය එකමාරක් විතර ගිහිල්ලා තියෙන මේකට. මම හිතන්නේ වෙනම පාඩම වෙනමම පාඩමක් ඕකට කරන්න ඕනේ. අනිත් එක අතහරින්න ඕනේ නැහැ. යම්කිසි කෙනෙක් ඒ ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා නම් විස්තරයක් කරලා තියෙනවා නම් ඒ විස්තරය ඒ කරපු කෙනා කරලා තියෙන්නේ මොන අර්ථයෙන්ද මොන දැක්මෙන්ද මොන කාරණයක් පදනම් කරගෙනද එතකොට ඔය කාරණේ හදාගන්නවා ස්වාමීන් වහන්සේ නම් මම හිතන අර කාල වේලාව වැඩිපුරත් එක්ක ගිහිලා තියෙන ස්වාමීන් වහන්සේ පැයකටයි අපි සම්බන්ධ වුනේ. පැයකමාරක් විතර ගිහින් තියෙන ස්වාමීන් වහන්සේ අද දවසේ සුභාංශේ අපි වෙනුවෙන් මේ ආකාරයෙන් කාලයේ සමය මිලඟු කරලා මේ ධර්ම කාරණා අපිට කියලා දීමට සම්බන්ධ වීම ධර්ම දානමය කුසලම කුසලයක් හැටියටමයි අපි සැලකන්නේ. ඒ එතෙමයි ඉතින් ඒ සියලු කුසල ධර්මයන්ොත් අප විසින් කරන ලද සියලු කුසල ධර්මයන්ොත් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා කුසවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි අද සාකච්ඡාව නිමා කරමු. නිමා කිරීම සඳහා ඉතාමත් ගෞරවයෙන් නැවතරක් ඔබ වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා. අද අපි කෙටි වේලාවකට ආවත් මතක් කරපු විදිහට කරුණු කාරණා ගොඩක් ඉස්සරහට ගියා. නමුත් අපේ පින්තුන්ට යම්කිසි කාරණයක් निराකරණය කර ගැනීමට අවශ්‍ය නිසා අපි වෙන වෙලාවක ඒක ඉදිරිපත් කරගනිමු. ඉතින් මේ ධර්ම සාකච්ඡාව තුළින් අපි මේ ධර්මයක් හොයාගෙන යන්න හැම කෙනා මහන්සි ගත්තේ. ඉතින් මේ වෙලාවේදී ධර්ම විචේ සම්බුද්ධංගේ වැඩිම තුළින් තමන්ගේ හිතේ ප්‍රඥා චෛතසිකයේ යම් ප්‍රමාණයකට දියුණු කරගත්තා. ඒ වගේ මේ කටයුතු සිදු කරන්නා වූ මේ පින්වත් මහත්මයාට මහත්මීන්ටත් ඒ වගේම අපේ පින්වත් දලුවත් මහත්මයාටත් ඊළඟට මෙහෙවීම කරා වූ මේ පින්වත් ජයන්ත මහත්මයාටත් ඊළඟට මේ ප්‍රශ්න ඇසූ පින්වත් මහත් මහත්මිය සමගිනාටමත් ලෝකේ වශයෙන් ඉඳගෙන අසාගෙන සිටින ආශාවන දිනාටම ශාන්තියක් සැපයක් සැනසෙල්ලක් වේවා ඒ වාගේම සියලු දෙනාගේම යහපත් ධර්ම සංකල්පනාවන් ඉස්තර වේවා ගැඹුරින් ධර්මයේ හිතන්ට මෙනෙහි කරන්නට හැම දිනාට ශක්තිය ලැබේවා කෙලවර මේ උතුම් ධර්මාර්ගයේ ගමන් කොට අමාම නිර්වාණ ධාතයේ සම්පූර්ණ ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අපි නැවත විමාස හමු ඉරුවන් සරණයි සාදු සාදු සාදු සාදු